ගුවන් විදුලි රංගමඩල රෝහණ කස්තුරි රචනා කළ නාට්‍යය රංගපෑම් යමුනා කුමාරි වීරසේකර රංග වීරසිංහ දීකා මත්තුම ලාල් සරත් කුමාර ගෝවින්ද පාලාගොල්ල නාද සංකලනය මලින්ත දේශප්‍රිය. ගෝනි විදුලි රංගමඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කර්මාසේ. මාව ජීවත් කරවන්න. මේ අහන්න තුෂාර ඉස්සෙල්ලාම ඔය ළමයා තේරුම් ගන්න ඕනේ මේ ස්ථානයේ සිල්මෑණිවරුන්ගේ ආශ්‍රමයක් බව. මෙතන මේ හැන්දෑවේ අවේලාවේ පිරිමි උදවියට ගැවසෙන්න සුදුසු තැනක් නෙවෙයිනේ. ඔය ළමයා දවල් ලැබිත් මාව හම්බ වෙලා ගියා. ඇයි දැන් ආයිමත් මේ වෙලාවේ? මට සමා වෙන්න මෑණියනි. තවත් සැරයක් උත්සාහ කරන්න මට හිතුණා උත්තර එක්ක එක වචනයක් හරි කතා කරන්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. ගිය සතියේ දවස් දෙකක් මේ විද්‍යානේ මුල් දවසේම මම ගොල්ලන්ට කිව්වා. උත්තරාගෙන් අහලා බලලා කිව්වා එයා කැමති නැති බව ඔය ළමයා එක්ක කතා කරන්න. මම මම කැමති නෑනියනි එකවරක්වත් එයාව දැකලා යන්න. අනිත් එක මට පුදුමයි මෑණියනි. කොහොමද එයාට මාව මේ තරම් දුරට එපා වුනේ? මාව මාව එච්චරටම පිළිකුල් සාගත උනේ. නෑ නෑ දරුවෝ. එහෙම හිතන්න එපා. උත්තරා ඔය ළමයව පිළිකුල් කරනවා නෙවෙයි. තමා උනත් දන්නවනේ මේ උත්තරා මොන තරම් කරදර කම් කටුළු වලට මුණ දුන්න මොන තරම් අසරණ වෙච්ච කෙල්ලෙක්ද කියන එක දැන් මේ ළමයා කලකිරිලා ගිහි ජීවිතේ ගැන තිබුණ ඇල්ම බැල්ම දුරු කරලා වෙනත් තරමුණකට හිත යොමු කරගෙන ඉන්නේ අඩු ගානේ ලබන ආත්මෙදිවත් සුගතියක් බලාපොරොත්තු වෙනවා සමා වෙන්න මෑණියනේ. මන්නම් ලබන ආත්ම සුගතිය බලාගෙන මේ ආත්මය අපේට තියන්න කැමති කෙනෙක් නෙවෙයි. එනේන ඕනම දෙයකට මේ ආත්මෙදිම මුණ දෙන්න තරම් ධෛර්යයක් මට තියෙනවා කියලා මං හිතනවා. ඔව්. මම පිළිගන්නවා ඔය දරුවට හොඳ ධෛර්යයක් තියෙන බව. උත්තරා ගඟට පැන්න අවස්ථාවේ තමන්ගේ ජීවිතයේ ගැන පවා නොතකා ගඟේ පීනල ගිහින් කෙල්ලව බේරගන්න ওই දරුවට පුළුවන් වුණේ ඒ හින්දානේ ඒ ඔක්කොම මන් දන්නවා ඒ අවස්ථාවේ මම මොන තුන් අත්දැකීම් ගැන මගේ හිතේ පිබිදුණු හැඟීම් ගැන ඒවා ගැන දන්නේ මම විතරයි ඔව් ඒ කතාවත් මම පිළිගන්නවා. දරුවෝ උත්තර වෙනුවෙන් මේ ළමයාට කරන්න පුළුවන් ලොකුම යහපත තමයි එයාව අමතක කරන එක. කලවර මෝරණ අතරේ වැස්සකුත් ළඟ ළඟම එනවා වගේ නේද? මේ සීලවතී මේ දරුවා පිට වෙලා ගියාට පස්සේ ඔය දොර වහලා දාන්න. එහෙනම් දැන් ඉතින් ඔය ළමයා ගියොත් හොඳයි නේද? හොඳයි මෑණියනි. හොඳයි. තෙරුවන් සරණයි දරුවෝ. තෙරුවන් සරණයි. කියලා කවුද දන්නේ? එයා කියපු හරිය මට උත්තරාගෙන් මාර්ගන්න ලැබුණා. අනේ එහෙමනම් මට ඒක දරා ගන්න පුළුවනේ. අභිරහස වලට මම කැමති නෑ. දිවට වැස්සක්. වැස්ස තද කරන්න ඉස්සෙල්ලා මෙතනින් පිට වෙන්න ඕනේ. ඒ රැකවරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් තැනක් පේනකෙත් මහානක නෑ. අප් අප් හරි හරි. තොම්මන් හන්දියේ මුග ගහයට පින්තාලිය ළඟ. මඩුවක්. ඔව් මඩුවක්. පොල්ලත් මඩුවක් තිබුණා. කිට්ටු කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට. මම මේ වැස්සට කොටු වුණා. ඒක මගේ සිත්. මේ මේ පින්තාලියට නුගගාටත් අධිග්‍රහිත దేవතාව මමයි. මෙරා නම් රාජ. මේ මං මෙතන වාඩි වෙලා ඉන්න එක ප්‍රශ්නයක්ද මේ අපොයි නෑ අපොයි නෑ මේ ලෝකේ උපන් ඕනෑම කෙනෙකුට ඉඩ දින ඕනෑම තැනක ඉඳගන්න අයිතියක් <laughs> තියෙනවා. හැබැයි ඉඳගත්තු තැන පාරන්නේ නැතුව. මොනවා? මේ ඔය හොඳටම තේරිලා දෙන්න දැඟපත පොඩ්ඩක් රත් වෙන්නත් එක්ක පොඩි සොට් එකක්. සතිනේ බඩු. මෙන්න මගේ බෑග් එකේ තියෙන. නෑ නෑ. ඔන්න ඔන්න. මේ මම හොඳට කාලා ඉන්නේ. ඔයත බඩගිනින පුළුවන් කොත්තු රොඩි භාගය. එපා එපා නෑ එපා. ඕනේ මේ මේ ඔය මගේ ආගන්තුක සත්කාර ප්‍රතික්ෂේප කරන්නේ. මං ඉංගන්නෙක් වගේ පේන ඉඳගෙන නේද? නෑ මේ කාරණාවත් ඔය අපේ රට ලෝක බැංකුවෙන් ඉංගා ගන්නවා. මං කොහමද ඉංගන්නෙක් නොවේ ඉන්නේ? ආ මේ ඔයගේ මූණ දිහා බැලුවාම මට නිගමඩ වගේ හිතෙනවා ඔය තේරව කරලා. ඔව්. එළවල. ඒ තුනයි. ඒ තේරුනේ නෑ. ඒක වාදනාව. කැම්පස් ගියාම ඊට ඉස්සෙල්ලා ඉගෙනගෙන තිබුණු දේවල් ඔක්කොම අමතක වෙනවා. කාලෙකට ඉස්සෙල්ලා මමත් ඒ හිටියනේ ওই අවුරුදු දෙකක් මේ මේ කැම්පස් ගිහින් හිටියා මොනවද යන්නේ ශිෂ්‍යයන්ගේ විරෝධතා රැලියකට නායකත්වයේදී මේ පාප කර්මයේ හේතු කොටගෙන පලා යන්න සිද්ධ වුණානේ <laughs> පොලිසියෙන් මාව යන්න පටන් ගත්තා. ඒ මිනිස්සුන්ට වැඩක් තින්න බැයෝයි. ඒඳ <laughs> ඒඳ මං ඇංගිලා හිටියා. <laughs> දැන් නම් අමතක වෙලත් ඇති. ඇත්තම කියනවා නම් ඔය මම දැන් මන් නෙමෙයි. වෙනම මම මිනිහෙක්. ආගම් ජාති වර්ග කුල මාය බේර මුකුත්ම මට නෑ identity card address සන්දේමි නාම ලේඛන ඒව මේව ඔක්කොගෙම මම නිදාස් ආදායමේ හැටියට වියදම් කරන්නේ මං දන්න නිසා බොහොම සන්තෝෂෙන් ජීවත් වෙනවා මොකද්ද කරන ජොබ් එක අයියෝ මම මුලදීම කිව්වේ ඒ අරුවා part time ඇටියට ඕනෑම ජොබ් එකක් කරනවා හැබැයි ඔක්කොම සම්මා කම්මන්ත මම මෙන් රේද ඕම්ම බංකුවේ හාන්ති වෙලා මේ එතකොට ඔහේ නිදාගන්නේ මේ මේ පොලිතින් එක එලා ගත්තාම මට ඇති දැන් ඉතින් හොන්දට පොරගෙන තාම නිදා ගන්නවා මේ මට මට නිින්ද යන්නේ නැහැ එක එක දේවල් මතක් වෙනවා. මේ මට නම් බොහොම හොඳට නිින්ද යනවා. මතක් වෙන්න කිසිම දෙයක් මට මට මේ දැනුත් මතක් වෙනවා අර උඩහා ආශ්‍රමයේ සුනන්ද සිල්මෑණිය මට කියපු සිද්ධියක් ගැන. මේ මේ ඔයද මනාප දෙයක් මතක් කරගත්තට මගෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මරණ කතා කරන්න එපා හොඳද? හොඳයි එහෙනම්. මම ස්තෝත බලන්න අපා. මේ මේ ඔසුත් මහෙන් බක්ලාවකි. කෙරෙන්න නොදී ආරු අරගෙන තනියට තමයි පේන්න වෙන්නේ. හරි. තවත් ටිකයි. තාත්තත් ඉන්නවා වගේ. කොහෙද? අනිකයි. අනිකයි. අනේ පොඩක් තියෙනක මහා ලොකු තාපේ මේ ගන්න මෙන්න ගන්න අන්න මෙන්න අර අරමුතට මහන්සි ඕම් ඕම් බැලෙන් ටික කාන්සිලා ඉන්න බැරි බෑ බෑ ඕනේ ඕනේ ඉතින් ඉස්සෙල්ල ඉස්සෙල්ල අපි බලමු පාහනේ පාහනේ කරමු ඕ නාටන්න ඕ නාටන්න මේ මේ කිනා නාටන්න මතන ගිලිලා මෙන්න. අලන අලන

බලන්න තියෙනවනේ ගින්දර වගේ. මට ආධාර දිනවද ඇක්කේ ටැබ්ලට් දෙකක් දෙන්න පුළුවන්. වතුර ටිකක් එක්ක. මේ මේ යන්නේ කොහාටද? මරුරුදෙනියට. දකුණට ට්‍රේන් එකක් තියෙනවා 11:30ට. අපි ඒකට යමු. මම ඔයව ට්‍රේන් එකට දාන්නම්. අමාරුම නම් ගෙදරට එක්කන් යන්නම්කෝ. ආ මෙන්න මේ ගිලින්. <laughs> ස්වාමීනි. ඉක්මන් වෙන්න ඕනේ නෑ. <coughs> ට්‍රේන් එකට තව වෙලා තියෙනවා. තාම එච්චර රැ වෙලා නෑ. ආ අර සිල්මෑණිවරුන්ගේ ආශ්‍රමයේ ඔය තාමත් ලයිව් පස්සෙන් පේනව නේද? ඔව්. පේනවා. පේනවා. සොනන්ද සිල්මෑණියෝ සමහර විට තාම කතා කරනවා ඇති. මගේ ගමන ගැන. ඇත්තටම පුදුමයි. ඒ ඉලන්දාරියා ඔය ළමයා ගැන දක්වන උනන්දුව ගැන. මෝහණයටපත් වෙලා වගේ නේ හරියට. මේ මම තුෂාරට කිසිම අනුබලයක් දුන්නේ නෑ මෑණියනි. මම පුළුවන් තරම් උත්සාහ කරුවා එයාව අධෛර්යයටපත් කරන්න. ඔය ළමයා ඉන්න තත්ත්වය ගැන තුෂාර දන්නව ඇති නේද? ඔව්. මම හැම දෙයක්ම තුෂාරට කිව්වා ඉස්පිරිතාලේදී. ආ හැම දෙයක්ම කිව්වේ. හැම දෙයක්ම කිව්වේ කියන්න ඕනේ හැම දෙයක්ම රහසක් හැටියට කිසිම දෙයක් වසංකලේ නෑ අපේ පවුල වුණත් දියඳුකම අතින් ඔයාලට ලැබෙන වෙන්නේ නෑ උත්තරා. මගේ කෙනෙක් හැටියට මට ඉන්නේ තාත්තා විතරයි. තාත්තා පුංචියට බේත් බඩු කඩයක් කරනවා. මටත් හරියම රස්සාවක් නෑ. දුප්පත්කම කියන්නේ ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි තුෂාර. මගේ තත්ත්වය ඊට වඩා උගාවක් වෙනස්. මම පුංචි දවස්වල අපි තාත්තා මැරුණා. අපිව හදාගන්න බැරුව අම්මා ගෙදර නතර කරගත්ත මාප්ප කෙනෙක්වත්. මේ මාප්පගෙන් කරදර තිබුණාද? එහෙම කරදරයක් උනේ නෑ. ඒ බාප්පා ටිකටම කුඩු බිස්නස් කරුවා. ආ මේ තවසක් පාතාලි කල්ලියක් ඇවිත් බාප්පව පැහැරගෙන ගියා. කිසිම තොරතුරක් තාමත් නෑ. එදා එදා උන්වන්ට කරදර කෙරුවා. මට මට දරුවෙක් හම්බ වෙන්න ආවා. ඒ අතරේ කුඩු කේස් එකකට අහුවෙලා අම්මා අම්මා හිරේ ගියා. මට මට රැකවරණ ලැබුණ අපේ නැන්ද කෙනෙක් ළඟ. දරුව ලැබුණට පස්සේ මිනින් දෙන්නෙකුට හදා ගන්න දීලා නන්ද නන්ද මාව නිදහස් කෙරුවා ඊට පස්සේ ඊට පස්සේ කනකාටුයි ඔයාට සිද්ධ වුණු කරදර ගැන. ඒත් කෙනෙකුට පුළුවන් කමක් නැහැ ඒවට ඒවට ඔයාට දෝෂාරෝපණය කරන්න. ඔව්. මට වැටහෙනවා තුෂාර බොහෝම සාධාරණ ගුණ යහපත් තරුණියක් බව. ඔහුට අපේ අනුකම්පාව ලැබිය යුතුයි. අපේ අනුකම්පාවෙන් එයාට යහපතක් වෙන්නේ නෑ මෑණියනි. මං වාට් වෙන්නේ නැත්තේ. තුෂාරගේ තාත්තා තාම මාව බලන්න. මම ගුණමක ගෑණියක් කියලා දෙන්නම හිතනවා ඇති. මං ගැන මං ගැන මේ විදිහේ වැරදි වැටහීමක් ඇති කරගන්නට මං කැමති නෑ මෑණියනි. ආයි නම් මෙහි ඒවි කියලා හිතන්න අමාරුයි. මේ තුෂාරට කරුණු පැහැදිලි කරලා දීලා මගේ අරමුණ ගැනත් එයාට හේතු ගන්නවා නම් තමයි වඩා හොඳ. අපිට පුළුවන් ජීවිත තුෂාරලගේ ගෙදර හොයාගන්න. මෙරි වෙන එකක් නෑ. මේ බෙහෙත් පටු කඩේකුත් තියෙනවා කිව්වා නේද? එහෙමනම් අපි හිත නෑ නෑ හිත බෑ අපි බදා හදා හියමු ලෙඩ වෙලා ඉන්නවා දැක්කාම. ඔයා ඔය ගෙහි ගෙහින් නික්මෙන් දවතන්නේ ජීවිතය ගැන කලකිරිලා නෙවෙයි. ඔයාට අරියාදු අකටයුතුකම් කරපු ඒ ඒ කිහිප දෙනෙක් ගැන කලකිරිලා එහෙම නේද වෙන්න පුළුවනි මේ සමාජයේ ඉන්නේ අපරාධකාරයෝ විතරක් නෙවෙයි උත්තරා හොඳ මිනිස්සුත් ඒ අතරේ ඕන තරම් ඉන්නවා සිරිපාල ගන්න තවනේ ඔව් මේ මේ කොට දෙකයි බෑග් එකයි ගිහින් දානවා වෑන් එකට ආ හරි මහත්තයා එහෙමනම් මම උදා මේ මේ මේ සිරිපාල මේ පොඩ පුතාගෙන ඉන්න කිව්වා. හරි. අරම මම එම්නම් එන්න උත්තර එන්න එන්න මාත් එක්ක මාත් එක්ක එන්න අවදානම් අඩියක තියෙද්දි කොහොමද කාලයන්නේ මම මම අත වෙනතුරු ජීවිතය ගැන ආසාව අත්හැරලා හිටියේ ඒතුතර මම දැන් කැමති නැහැ මැරෙන්න මට මට ජීවත් වෙන්න ඕනේ මට මට මට මැරෙන්න ඉඩ දෙන්න එපා උතර උතර මට මැරෙන්න ඉඩ දෙන්න එපා මට මැරෙන්න ඉඩ දෙන්න එපා තුෂාර. එහෙම වෙන්න දෙන්නේ ඔබ ජීවත් කරවන්න රෝහණ කස්තුරි වචනා කළ නාට්‍යයක් රංගපෑම් සුනන්දා සිල්මෑණි යමුනා කුමාරි වීරසේකර තුෂාර රංග වීරසිංහ උත්තරා නීලිකා මද්දුම ප්‍රියා ලාල් සරත් කුමාර රාජු ගෝවින්ද පාලාගොල්ල නාද සංකලනය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංග මඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්